ඉන්න වගේ වැඩ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට හරි මැද පිළිලක් යනක් තියෙනවා. ආහාර සඳහා තෘෂ්ණාව ඇති නොකිරීම සඳහා පිටක් පිටක් පාස වළඳන වෙලාවේදී ඒක ප්‍රතිවේක්ෂා කර කර වළඳන්නේ කියලා මේ බත් පිට මම කන්නේ මොකටද කියලා. ඉතින් ඒක මේ සාමනීර වෙනකොට පැවිදි වෙනකොට ප්‍රත්‍යක්ෂ හතරක් බුදුහාමර අපිට කියලා දීලා තිනවා. සිවුර වළඳන වෙලාවේ, සිවුරක් අඳ ගන්න වෙලාවේදී, දානේ වළඳන වෙලාවේදී, සීනාසනයකට කොට වෙන වෙලාවේදී සහ බෙහෙත් පිළිකර පාවිච්චි කරනවා. චීවර පින්ඩ පාත සීනාසන ගිලානප්පත්තිය කියලා. ඒකෙදී ඒ පින්ඩ පාතේදී පටිසංකා යෝනිසෝ පින්ඩ පාතම් පටිසේවාන. මම එලඹ සිටි හිණි යුක්තව නැත්නම් ප්‍රඥාවෙන් යුක්තව මේ පින්ඩ පාතේ සේවනය කර මේක පින්ඩ පාතේ වඩිනකොටත් පින්ඩ පාතේ බාර ගන්නකොටත් වළඳනකොටත් හැම කටයුත්තකදීම පටිසංකා යෝනිසෝ යෝනිසෝ පටිසංකා කියන එක අනිත් පැත්ත හරලා තියෙන්නේ නිකන් යෝනිසෝ මනස්කාරයෙන් යුක්තව වගේ. නිව දවාය නම දාය න මණ්ඩනාය න විභූෂණාය. මම මේ පින්න පාත ගන්නේ Javaයේ පිනිස නෙවෙයි. නේව දවාය නේව නේව දවාය නම දාය මද මදේ වඩන්න නෙවෙයි. කාම මේ ඇෆ්‍රොඩීසියක් එහෙම නැත්නම් මේ කාමේ වඩන ආහාරයක් සඳහා නෙවෙයි. නේව දවාය නම දාය න මණ්ඩනාය මණ්ඩනාය කියලා කියන්නේ ඒ බොඩි බිල්ඩින් කරන කතියේ මසල්ස් වැඩෙන විදිහට ඒ මස්පිඩු දැක්වීම පිණිස කරන කැමවල જાතිනෝ ඒ සඳහාත් නෙවෙයි. න විභූෂණාය මේ හැමේ චවි වර්ණේ වැඩි කරන්න වෛශ්‍ය වෘත්තයන් තමන්ගේ වෛශ්‍ය වෘත්තිය සඳහා අංගපසංග පෙන්නගෙන කරන සෙල්ලමක් වගේ ශරීරයේ අනුන්ගේ හිත් තමන් කෙරේ අද ගන්නත් නෙවෙයි කියලා මේ කාරණා හතර සීපත් කරන්නයි කියලා කියනවා ආහාර ගන්නකොට. නේව දවාය නමදාය නමණ්ඩනාය න විභූෂනාය යාව දේව හිමස කායස්ස තිතිය මේ මගේ කය නඩත්තු කිරීම සඳහා පමණයි uppannanca vedanam patiyankami බඩගිනි දුක පැමිණිච්ච එක මම මේකෙන් නැති කරනවා අන්න නවංච වේදනං උපාදාය අලුතෙන් මේ කැපත රෝගය කියලා කෑමෙන් ඇති කරන රෝග ඇති කිරීම සඳහා නෙමෙයි ඇති නොවීම පිණිස හරියට අවස්ථ වේලාවෙදී කැම නතර කරනවා Brahmacharyaනුග්‍රහය Brahmacharya රැකීම සඳහා පමණයි මේ විදිහට දීර්ඝ ප්‍රතිවේක්ෂ වාක්‍යයක් බුදුජානක මතක් කරලා දීලා තිනවා ආහාර ගැනීමේදී මේ තෘෂ්ණාව ආහාර මතින් ඇති කරගෙන මේ ජීවිතයේ নানা নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති කර ගන්නවා සංසාරේ දික් වෙනවා ඒ වාගේම ආර්යවංශ සූත්‍ර ප්‍රතිපදාවේදී බුදුජාන විශ්වසේ ඒ පින්නපාත මහාර්ය වංශයේදී දේශනා කරලා තියෙනවා පින්නපාතයක් වන්දන වෙලාවේදී පින්නපාතයක් ඇසුරු කරන වෙලාවේදී පුළුවන් තරම් ඒකයේ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා කරපු විදිහට අලද්දාස චීවරන්න පරිතස්සති ලද්දාස චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජහපන්නෝ ආදීනව දසාවි නිස්සරණ පන්නෝ පරිවුඤ්ජති. Tamanට මනාප පින්නපාතෙන් නොලබුණයි කියලා හිතමනාප කරගන්නත් එපා. හොඳ මනාප රුචි කැමැති ආකාරයේ පින්නපාතයක් ලැබුණයි කියලා ඒකට රසගීදයක් ඇති කරගෙන මට විතරයි ඒක ලැබුණේ අනිත් එකනට ලැබුණ නැහැ කියන විදිහේ මාන්නකාරකමක් ඇති කරන ගන්න එපා මේක හුදු නිස්සරණ අධ්‍යාසයෙන් පාවිච්චි කරන්නයි කියලා. ඒ වගේම Taman ඒ විදිහට පින්නපාතේ පිළිබඳ හැසිරිය යුතු ආකාරය එහෙම නැත්නම් ප්‍රයෝජනෙයි සලකලා පින්නපාතේ වළඳන Taman දැනගෙන එහෙම දන්නේ නැතුව කෑදරකමට කන කෙනෙක් දැකලා ඒක නා පහත් කරලා හිතන්න යන්නත් එපයි කියලා තියෙනවා. Taman උසස් කරලා හිතන්න යන්නත් එපයි කියලා තියෙනවා. ඒක මම හිතනවා ඉතාමත්ම අමාරු දෙයක්. තමන් මේ පින්නපාතේ වෙනුවෙන් කබලින්කාර ආහාර වෙනුවෙන් හරියට පිළිපැදිය යුතු ආකාර දැනගෙන ඒක නොදන්න කෙනෙක් කැමට ගිජු කෙනෙක් දැකලා නේව අත්තුක්කං සේතිනෝ පරම්වම්බේති මම නම් මේක හරියට සාත්‍යය දන්නවා යා දන්නේ කියලා නිකමටවත් තාරාතිරමක් ඇති කරන්න එපයි කියලා. අන්න ඒ විදිහට ආහාර සම්බන්ධව නැත්නම් ආහාරය නිසා ඇති වෙන්න පුළුවන් තණ්හාව සම්බන්ධයෙන් පුදුමාකාර නීති පද්ධතියක් වැටකඩලු බැඳිල්ලක් විශේෂයෙන්ම උපසම්පදා සීලයට යනකොට නැත්නම් සාමනීර සීලයට යනකොට පෙන්ලා දෙනවා ඒක කොච්චර එදිනදා ජීවිතේට බලපානවද කියනවනම් ඇත්තටම මහාන වෙන්නේ නැත්තේ රැයට කණ්ඩ හම්බෙන්න තියෙනවා. එච්චරයි තියෙන්නේ මහානුණයි නැතයි කියලා කිසි වෙනසක් ඇත්තේ නැහැ. ඕක විතරයි වැඩේ ඕක කොච්චර අමාරුද කියලා බලන්න මට මේක අවුරුදු 8ක් බලපෑවා මගේ ජීවිතේ. මහාන වෙන්නේ නැත්තේ වෙන්නේ මොනවාක්වත් නිසා නෙවෙයි මට වෙන බන්ධනයක් තිබුණා රැයට කණ්ඩ හම්බෙන්න තියෙනවා. අම්මත් ඒ දවස්වල කිව්වේ ඒකයි ඕන දෙයක් කරපන් රැයට කාලා. මොකද ඒක සාමාන්‍ය බුද්ධජනනාංශයේ ඉන්න කාලෙම ඉස්සලා බුදුරජාණන්සේගේ පූර්ව බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රැට කැම තිබිලා තියෙනවා. රැටක් පින්නපාත යනවා. ඉතින් දවසක් උදා යාමඳුර හැන්දෑවේ ගොම්මන වෙලාවේ පින්නපාත යනකොට අම්මන්ඩි කෙනෙක් වතුර කොරහා පිසි කරන්න එනකොට ගේ ඉස්සරහ හිටගෙන ඉන්නවලු භූතයෙක් වගේ බය වෙලා වතුර කොරා ගහලා තිනවා ආමඳුරන්. ගොම්මනේ ඇවිල්ලා හිටගෙන ඉන්න නිසා ඊට පස්සේ මේක පණිවිඩේ ගියාට පස්සේ බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ වෙලාවට යන්න එපයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ලොකු විරුද්ධතාවයක් ප්‍රකාශ කරලා තියෙනවා මම පැවිදි වෙනකොට තුන් වෙලම තිබුණා දැන් අඩු කරන්න බෑ. මට මුලින් දීපු කොන්දේසිය වෙනස් කරන්න බෑ කියලා. අන්න ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරපු සූත්‍රයක් වෙනම තියෙනවා ලටුකිකෝපම සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ ශික්ෂණය වීමේ වටිනාකම ආහාර සම්බන්ධව. ඉතින් ඒක කාට පටවන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි. නමුත් Taman ප්‍රමාණය දැනගන්නවා කියන එක නතර කරනවා කියන එකක් නෙවෙයි. එහෙම නැත්නම් ආහාර නොකා වෙහෙස වෙනවා කියන එක නෙවෙයි ප්‍රයෝජනේ සලකලා ගන්නවා කියන එක කරනවා නම් ආහාර නිසා ඇති වෙන්න පුළුවන් තෘෂ්ණාව අඩු කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒ නිසා ප්‍රතිවේක්ෂාවෙන් යුක්තව ආහාර වැළඳීම නුවණින් සලකා ආහාර වැළඳීම සඳහන් කරලා තියෙනවා. මේ ගැන අදහස් ප්‍රකාශ කරන මේ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා දාහනේ ගන්නකොට එලෙම්බසිටි 100 තියෙනවනම්. අනික් වැඩ වහා තබලා කැම ටික විතරක් ගන්න ඒක දිතාමත්ම මේ ওই ප්‍රතිවේක්ෂා වාක්‍ය නොකියුවත් පාලිය නොකියුවත් ඒකෙන් කෘත්‍ය සම්පාදිත වෙනවයි කියලා ඒ වාගෙම ඒ ප්‍රතිවේක්ෂා වාක්‍යය සඳහන් කරලා තියෙනවා මේ ගන්න ආහාරයේ ඒකෙත් තියෙන හතර මහා ධාතුන් පමණයි වළඳන මය ළඟ තියෙන හතර මා ධාතුන් පමණයි. ඒ හතර මා ධාතුන් මේ හතර මා ධාතුන්ට එකතු වීමක් මිස මේකේ සතෙක් පුද්ගලෙක් ආත්මයක් මේක ඇත්තේ නැහැ කියලා ඒ පින්නපාතේ ගන්න වෙලාවදී පුළුවන් තරම් සිහියෙන් බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නයි කියලා තියෙනවා. සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම් පීවේ කියලා. කෑම කාගෙන යනකොට තව පිඩු හතරක් පහක් කන්න පුළුවන්කම තියෙද්දි නතර කරලා ඒ පිඩු හතර පහ වෙනකොට වතුර බොන්නේ කියලා. එතකොට තමයි බඩේ හොඳට ආහාර දිරවන්න ක්‍රියාත්මක වෙන්න ඉඩපාඩු ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒ බඩ තද වෙච්චාම දිරවීම දුර්ලභ වෙනවා. ඉතින් ඒක මිනිස්සේ මේ ඇටෝම් ගෙදර ගිහිල්ලා ඇවිල්ලා අර වගේ කාලා වැඩි වෙලා අපහසුරපත් වෙලා. දොස්තර මහත්තයා ගාවට වෙද මහත්තයා ගාවට ගිහලා කිව්වලු අදේ වෙද මහත්තයෝ දැන් ඔක්කාර ගතිය තියෙන්නේ මේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු උගුරට ඇඟිල්ල තියලා යටට තද කරන්න කිව්වා. ඒ මංසය කවලු කොහෙද උගුරට ඇඟිල්ලක් ගහන්නේ ඒකක් තිබුණා නම් ඒකටත් ඇඹුල් කේ ගෙඩියක් කනවලි මං ඒ වෙලාවේ කිව්වා. ගිල ගහන්න තරම්වත් උගුර ඉඩක් නැහැ කියලා. වමනේ යන්න ඇඟිල්ල ගහන්න විදියකුත් නැහැ. ඒ තරමටම මේ කෑම කියන එක බුදුම විදියට මත් කරන දෙයක්. ඒ වාගේම සරුවචනාංශයේ අර ලටකුපොන් සූත්‍රයේදී ඉඟි කරනවා මිනිස්යාට වැඩියෙන්ම කාමයේ දනවන්නේ රාත්‍රී කෑමෙන් කියලා. රාත්‍රී ආහාර වේල තමයි ඒ කාමභෝගීන්ගේ එකතු වෙන තැන. එහෙම නැත්නම් අපි කියනෝනම් ඩිනර් පාටිස්. ඒක හොඳ ඇත්තම කතාවක්. ඒ කියන්නේ සුඛභෝගී මිනිස්සු උදේ වේලට දවල් වේලට ඒගොල්ලන්ට කරන්න වෙලාවක් නැහැ. මොකද රාජකාරී වැඩ නිසා හවසට තමයි ඒක යෙදෙන්නේ. ඉතින් මේ විකාල භෝජන ශික්ෂාපදයේදී හවස් වරුවම ඒක නොකර සිටීමෙන් ඒ කාම භෝගය නැත්නම් ඒ කාම ඕජාව වැඩෙන ගතියත් අඩු වෙලා මේ Brahmacharya රැකීමේදී ගොඩක් උදව් වෙනවා. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා මේ මෑතකදී කරපු නිරීක්ෂණවලදී පැවිදි වුණාට පස්සේ උඟාක් වෙලාවට ඒ කාම ආසාවල් නිසා ඒ පැවිදි ජීවිතය ගත කරගන්න බැරි වෙනකොට ඒක නිකන් කියා ගන්න බැරි හෙලි කරගන්න බැරි තත්වයක්. ඉතින් එතකොට හුඟක් වෙලාට කියන්නේ ඒ කාම ජනවන පරිසර වල ගත කරන්න එපා, කාම දනවන දේවල් බලන්න එපා, ආහාරය පුළුවන් තරම් සීමා කරන්නයි කියලා. ඉතින් අන්න ඒ සම්බන්ධයේ කියනවා දැක් කියලා තියෙනවා අපි යම් විදියකට භ්‍රමචාරියට ගිහිල්ලා කාමය පිළිබඳව ක්‍රියාකාරකම් නතර කළොත් ඒ අඩු වෙච්ච ආශාව සම්පූර්ණ කරගන්න බැරි ආශාව ආහාරයේ පැණි රසට තියෙන කෑදරකම වැඩිවීම මාර්ගෙන් එළියට දානවා. ඒ නිසා වැඩියෙන් සීනි කෑමෙන් අර කාම ආශාවෙන් සප්‍රෙස් කරපු එක මතු කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක දරව ගන්න බැරිච්චාම දිවැඩියට යනවා. ඉතින් ඒක නිසා එතන විසම චක්‍රයක් ගිහිල්ලා අන්තිමට මේ භ්‍රමචර්ය රකින්නන අතර මේක විශාල ප්‍රශ්නයක්. ඒ අර මම ගිය වෙලාවේදී ගිය පාර මහින්ද හාමුදුරුවෝ ඇවිල්ලා හිටියේ මහින්ද හාමුදුරුවෝ කියලා කෙනෙක් නැතුණා. මැලේසියානු හාමුදුරුවෝ කෙනෙක් නමුත් ඒ කේශ්‍රී ධම්මනන්ද හාමුදුරුවොත් එක්ක වැඩිලා තියෙන හැදිලා තියෙන්නේ ලංකාව ගැන දන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ පොඩි ළමයිගේ දහම් පාසල් වැඩපිළිවෙලක් කෙරුවලු දහම් පාසල් වගේ ඒ කට්ටියට බොහෝමත්ම ප්‍රිය වෙන ක්‍රීඩා নানা ආකාර දේවල් කළා සතියත් පුරුදු කළා මෛත්‍රියත් පුරුදු කළා දහම් පාසල් වගේ වැඩපිළිවෙලක්. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ ඉතාමත්ම සූක්ෂමව ඒ ළමයින්ට ඇත්ති වෙන්න කෑම දුන්නලු හැබැයි සීනි අඩු කරලා. ඒ ළමයි උඩ පැනගෙන කෑ ගහගෙන යනවලු කන්න නමුත් කන්නේ නැතිලු. කන්නේ කියන්නේ සීනි ගන්න ඒ කියන්නේ යම් ප්‍රමාණයට කෑවට පස්සේ නතර කරලා. ඉතින් මේක බොහොම ලස්සනට ගියාලු ඒ ළමයි පුළුවන් තරම් ඒ සතියටත් හිත යොදනවා මෛත්‍රියටත් හිත යොදනවා හොඳට කණ්ඩක් තියෙනවා බොණ්ඩක් තියෙනවා හැම දෙයකම දෙන සීනි ප්‍රමාණය පාලනය කරලා ඊට පස්සේ මේක දැකපු අත්තම්ම කෙනෙක් අම්මත් එක්ක ආපු අම්මගේ අම්මා කෙනෙක් කිව්වලු මේ වැඩ පිළිවෙලදී බොහොම සතුටුයි මම මේක සම්පූර්ණ ස්පොන්සර් කරනවායි කියලා මම කැම හදාගෙන ඉන්නම් කියලා. ඊ හදාන ආපු දවසේ ළමයි මොන විදියෙන්වත් පාලනය කරගන්න බැරි වුණාලු බලනකොට සීනි වැඩිපුර දාලා. බොර කනවලු කැමටත්. ඒක ලියලා පන්තිට ආවට පස්සේ දන් කරනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හොඳට හොයලා බලනකොට අර අම්මා සීනි පොඩ්ඩක් වැඩි කළා. ඒ තරමටම මේ මේ පැණි රසට පුදුමාකාර ගිජුකමක් එනවා. ඒ නිසා ඒක හරියට සමබර කරගන්න බැරි වුණොත් ඒ තමන්ගේ ඒ කාම ආසවල් හෝ සම් ලිංගික ජීවිතයේදී විෂම තත්ත්ව ඇති වෙනවා. ඒ නිසා එතනදිත් මේ කබලින්කාර ආහාර පාලනය කිරීම තුලින් මේක තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. මේක තේරුම් ගන්න පැවිදි වෙන්න ඕනෙත් නැහැ. ජී ජීවිතේ ඉන්න ගමන් Tamanට අවශ්‍ය නම් මේ සංසාරේ වඩන එහෙම නැත්නම් මේ බෝ කරන එහෙම නැත්නම් මේ කාමයේ දනවන දේවල් වලින් 100ක් අපහරින්ට නෙමෙයි ඒක යම් ප්‍රමාණයක සීමා කරන්න කිට්ටුම දේ තමයි Brahmacharya ශික්ෂාපදයෙන් තමන් ඒක සමාදන් වෙලා ආහාරයෙන් තමයි මේ මේ දේ අපි පාලනය කරන්න තියෙන්නේ ඒක සරුවචන් වහන්සේ මේ යොදලා තියෙන මේ ශික්ෂාපද ටික දිහා බලනකොට සීකියා ශික්ෂාපද මම හිතන්නේ 15ක් 16ක් තියෙනවා කැම ගැනීමේදී පිළිපැදිය යුතු ආකාරය. ඉතින් මේක මේ ඊටාම ගැඹුරු එහෙම නැත්නම් ගොඩාක් මේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි. සාමාන්‍ය කැම කනකොට මේ මිනිස්යාගේ ඉරියව් හැසිරීම තුලින් මිනිස්යාගේ තියෙන හැදියාව පේනවා. අපි සාමාන්‍යයෙන් මේ table manners etiquettes ඉවන් තමයි අද ලෝකේ ඇතරම මිනිස්යාගේ ඒ තමන්ගේ තාරාතිරම් පෙන්වන්නේ මේ මිනිස්සු කවුද කියලා දැනගන්නේ ඒක කරන්නේ. ඉතින් අශෝක රජුරෝ කාලිංග යුද්ධයෙන් පැරදිලා සෑහෙන දන් දීලා තිනවා ඒවකට එතුමාගේ කරපු ඒ Hindu බ්‍රාහ්මණ නායකයන්ද නමුත් ඒ Hindu බ්‍රාහ්මණ නායකයෝ කැමැදී හරීම ගිජු. ඒ නිසා අන්තිමට රජුරවන්ට අපිරිය හිතලා තියෙනවා ගිහිලා උපස්ථාන කරන්න මොකද සීමාව දන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා පස්සේ සේවකයන්ට ලව්වක් දාන දීලා තමයි කරලා තියෙන්නේ. පස්සේ නිග්‍රෝධ සාමණේර දැකලා නිග්‍රෝධ සාමණේරගේ ඉරියව් දැකලා පහුවෙන්ද මාලිකාවට ආරාධනා කරුවට පස්සේ කවලු මං ආරාධනා බාරගන්නේ. අපි ලොකු හාමුදුරන්ට ආරාධනා කරුවොත් ලොකු හාමුදුර මට එන්න කිව්වොත් මං එනවායි කියලා. පස්සේ ගිහිල්ලා ලොකු හාමුදුරන්ට ආරාධනා කරපුවා නිග්‍රෝධ සාමණේරත් අඬ ගහන ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙන්නට අශෝක රජුරෝ අතින් උපස්ථාන කළා තියෙනවා. ඒ උපස්ථාන කරනකොට ඒ දානේ වළඳපු ස්වභාවය දැකලා අර තිබුණු සම්පූර්ණ ඒ වැරදි අදහස් නැති කරගෙන මේ ප්‍රසන්න හැඟීමක් ඇති කරන තියෙනවා සංඝයා වෙනුවෙන් දානි වන්දන කරනකොට තියෙන මේ සංවරය නිසා. නිසා මේ කබලින්කාර ආහාර පිළිබඳව තියෙන නැත්නම් ඒකේ තෘෂ්ණාව මේකට කියන්නේ රස ගේදෙහි කියන වචනේ පඳාන් කරන්නේ ඒ රස ගේදෙහි තමයි ਸਰුවචනාංශේ ගොඩාක් අගය කරලා තියෙන්නේ එහෙම නැතුව මේ මස් මාළු කනවද එහෙම නැත්නම් ඒ ඒක නෙමෙයි ඒක නෙමෙයි ප්‍රධාන කරලා තියෙන රසගේදී මොනම කෑමකට හෝ දැඩි ගිජුකමක් ඇති වෙනවනම් ඒ ගැන පරිස්සම් වෙන්න